පැය පහක් අරගෙන තියෙනවා ධර්ම දේශනා පහක් ගත කරලා තියෙනවා. අද මේ අපි ප්‍රවේශය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි ධර්ම දේශනාවටයි. මේ වෙනකොට අපි ප්‍රඥාල සූත්‍රයේ එක බණවරක් හිම කරලා තියෙනවා. දැන් අපි දෙවෙනි බණවරට තමයි මේ දෙවෙනි බණවරේ තමයි මේ හැකේ. ඉතින් මේ තාකල් මේ සූත්‍රයේ ගත කළ පැය පහ පිටු කරගන්න හිතුවොත් අද ඉස්ලාම් සම්බන්ධ වෙනවා වගේ කෙනෙක්ගේ පැත්තෙන් බලලා මේ සූත්‍රය දීඝනිකායේ ඉස්ලාම් සඳහන් වෙන සූත්‍රය. සූත්‍ර පිටකේ ඉස්ලාම් සඳහන් මේ ත්‍රිපිටකේ ඉස්ලාම් සඳහන් වෙන සූත්‍ර පිටකේ සූත්‍ර පිටකේ ඉස්ලාම් ගැනනේ දීඝනිකාය දීඝනිකාය ඉස්ලාම් ඉදිරිපත් වෙන්නේ මේ ප්‍රඥාල සූත්‍රය මේක තමයි ධර්ම සංගායනාවේ මංගල සූත්‍රය බවටපත් උනේ. මේ සූත්‍රයේ පවතින්නේ සරුවචන් වහන්සේ සමග ශාල භික්ෂු පිරිසක් නාලන්දාවේ ඉඳලා රජගහ ඉඳලා නාලන්දාව යන අතර මාර්ගයේ පයින් ගමන් කරන මාර්ගයේ මේ පිරිසත් එක්ක එකට جوړු වෙලා ගමන් කරපු මේ පරිබ්‍රාජකෙක් සහ ඔහුගේ අන්තේවාදිකෙක් අතර ඇති වෙච්චි අල්ලාප සල්ලාපයක්. ඒ පරිබ්‍රාජකයා සර්වචන්නාන්තගේ දොස් කිය යනවා දවස පුරා. එයාගේ අන්තේවාදිකයා බ්‍රහ්මදත්ත එහෙම කියන්න එපා සර්වචන්නාන්ත මේ මේ වලින් ಗುಣ සම්ප්‍රයුක්තයි කියලා ಗುಣ කතා කරගෙන යනවා. ඉතින් ඒ අර සර්වචන්නාන්තේ පිටිපස්සෙන් පිටිපස්සෙන් පෙළට යන සංඝයාගේ අන්තිමට යන ඇත්තන්ට මේකෙම කන පිටිලා තිබුණේ. ඒක නිසා එදා රාත්‍රියේ ගත කරන වෙලාවේදී මේ ඉස්ලාම් ශාලාවේදී මේගොල්ලෝ මේක තමයි ධර්ම සාකච්ඡාවට ගත්තේ කෙනෙක් කිලෝරක් නැතුව ඒ සර්වචනසිකේ නුගුණ කතා කරනවා අවන්න භාෂණය කරනවා තව කෙනෙක් ඒකට ප්‍රතිඋත්තර දෙනවා ගුණ භාෂණයක් කරනවා මෙන්න ලෝක ස්වභාවයේ මේ පෙළේ අග මේ සර්වචනාංශයේ ගුණ දොස් විවේචනය කරනවා පෙළේ මූල සර්වචනාංශයේ වැඩ ඉන්නවා ගමන් කරනවා එන්නේ මේක දැක්කට පස්සේ මේක හොඳ කතා ප්‍රස්තුතයක් සකා පාබතං කියන වචනේ පාලියෙන් සඳහන් කරන්නේ හොඳ මාතෘකාවක් බව සර්වඥාන්සේ දැනගෙන අර පිළිසෙට වැඩම කරලා ඒ පණවන ලද බුද්ධ ආසනේ වැඩ සිටලා ඒ පිළිසෙ නාන මහණෙනි මං එනකොට කිමන නම් අතුරු කතාවක ඉදී හිටියද මම පැමිණීම නිසා කුමක් නම් අතුරු කතාවක් බාධා වුණාද එතින් ඒ පිළිස සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපි හරක දෙයක් ආදාළ විසියක් කතා කරන්නේ මෙන්න වෙච්ච සංගතිය කියලා. ඉතින් එතෙන්දී දරුවචනාංශයේ මේ මහා දෛවයේ දණ්ඩ දරුවචනාංශයේ ගෝල බාල පිළිසට මතක් කරනවා යම් කිසි කෙනෙකුට මේ දරුවචනාංශයේ ගුණ භාෂණය කරනවා කියලා සතුටක් ප්‍රීති ප්‍රමෝදයක් ආනන්දමය හිතක් ඇති වුණා නම් යම් කිසි කෙනෙකුට දරුවචනාංශයේ ගුණ භාෂණය කරනවා කියලා අමනාපයක් අකමැත්තක් පහළ වුණා නම් ඒ දෙන්නම අනතුරු ඒවා ඒ දෙන්න එපමණකින්ම අනතුරටපත් වෙනවා. ඉන් එහාට ගන්න දෙයක් ඇත්තේ නැහැ. හොදලා ගන්න දෙයක් මේ දෙන්නගේ ආයතුරු වෙන්නේ නැහැ. ඒක නිසා සරුවඥ ගුණ භාෂණය පිළිබඳව ආනන්දමය හිත ප්‍රීතිජ ප්‍රමෝද හිතක් පහල කරගත්තත් අගුණ භාෂණය පිළිබඳ නරක අමනාප හිතක් පහල කරගත්තත් එයම ඒ අත්තන්ට අනතුරක් පාටපත් වෙනවා කියලා එයත් මූලිකවම ඒ වන්නාවන්න භාෂණය අහුම්කන් දීමකදී බිලිපැදිය යුතු ආකාරය සඳහන් කරලා සර්වචන් වහන්සේ අවන්න භාෂණය පිළිබඳව බොහෝම කෙටි මතක් කිරීමක් කරලා මේ වන්න භාෂණය පිළිබඳ පරිස්සම් වෙන්නයි කියලා කියනවා. ಗುಣ වර්ණනා කිරීම පිළිබඳව පරිස්සම් වෙන්නයි කියලා කියනවා. එහෙම කියන්නේ වචනේ නෙවෙයි. පක්‍රවර්තීන් කියන්නේ කොහොමද කියන්නේ සරුවචනයේ සඳහන් කරන මහණෙනි දැනගනිලා යම් කිසි කෙනෙක් සරුවචන වහන්සේගේ ගුණ භාෂණය කරනවා නම් උන්ද කියන්නේ මොනවද මේ සරුවචන වහන්සේගේ චූල සීලෙන් මජ්ක්‍ධිම සීලෙන් මහා සීලෙන් සමන්නාගතයි කියන්නේ. වෙන විදිහට කියන්නේ සරුවචන වහන්සේ ආජීවයේ හොඳ කෙනෙක් කියලා කියනවා. මොන්න ඔච්චරයි ඕගොල්ලෝ හොඳ දන්නේ ඔච්චර. මේ සරුවචන වහන්සේ කියන්නේ හතුම් මරන්නද කෙනෙක් කියලා කියනවා. සරුවචන වහන්සේ කියලා කියන හොරකම් කරන්නද කෙනෙක් කියලා කියනවා. සර්වචන් වහන්සේ කියලා කියන්නේ කාම මිත්‍යාචාරය කරන්නේ නැති කෙනෙක් කියලා කියනවා. සර්වචනන්ද කියන්නේ බොරු, හිස්වචන, කේලාම්, පරුපවචන කියන්නේ නැති කෙනෙක් කියලා කියනවා. සර්වචනන්ද කියලා කියන්නේ වැරදි ජීවන රටාවෙන් ජීවිතය කැප කරන කෙනෙක් නෙවෙයි කියලා කියනවා. ඉතින් මේක සර්වචනන්ද පැත්තේ බලනකොට රට කන විහිළුවක්. සර්වචනන්ද වතු මරන්නේ නැහැ කියන එක ගුණයක් නෙවෙයි. නමුත් කියන ඇත්ත ඕවයි කියන්නේ කියලා සරුවත් කරනතර ಗುಣ කියන්නම් උසුළුවට ලක් කරන්නා වාගේ තමයි අපේ වචනේ කියනවා. දීර්ඝ විස්තරයක් තියෙනවා මේක මම ආදරෙන් ඉල්ලා සිටිනවා විස්තර දැනගන්න කැමති ඇත්තෝ කියලා බලන්න විශේෂයෙන්ම බුද්ධ ජයන්ති පොත මේකට හරි හොඳයි. ඒකේ පාලි වචන වලට සාපේක්ෂව සිංහල වචන ඒ අනුව තමයි සංග්‍රහ වෙන්නේ. ඒකේ සඳහන් කරලා තියෙනවා මේ ආජීවය පිළිබඳව එතනදී සරුවචනන්සේ තමන් වහන්සේගේ ಗುಣ වශයෙන් මගේ ආජීවයේ මෙහෙම මෙහෙම කියනවා කියලා පෙන්නන ටිකවත් අද සරුවච්ච ශිෂ්‍යයන් වහන්සේලාට භික්ෂුන්ට රැක ගන්න බැරි වෙලා තියෙනවා. කළ යුතු නොපනත්කම් තේරම අද කරගෙන. ඊයත්තන්ට ඒක කියන කොටත් තරහ යනවා. ඒක අනිත් පැත්තට යන්නේ අගරුවචනන්සේ මේ ගුණ දක්වන්නේ. ඒක ගැන කතා කරනකොටත් අයිතිවාසිකම් වශයෙන් සඳහන් කරන්නේ උන්ව විදිහට සරුවචනන්සේ ආරාධන දුර්ලභකම් වශයෙන් පෙන්වන්න දෙන තොගයක් ඒ සරුවඥ දසාක්‍ය පුත්‍රයෝ එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා පවා ඒක නිසා මේක කියවනකොට සරුවඥගේ ගුණයක් වශයෙන් කියනකොට සීල ගැන කියන්න තරම්ම දෙයක් නැහැ කියලා කිව්වට අද සාසනේ පිළි ඇති තත්ත්වේ බලනකොට ඒකත් කියන්න වෙන තත්ත්වයකට පත් වෙලා අපි කතා නොකරුවද අපිට අදාළ නැති වගේ පෙනුනට සක්‍රියවලා බලනකොට පේනවා එදා 2500කට කලින් නැත්නම් 2590කට 2550කට අතර කාලේ සරුවත් යනගේ පෙර දැක්කාසේ මේ ඉදිරිපත් කරන කාරණා සේරම අද බලංගුයි එව්වක්වත් කටක් කරලාද කියන්න බැරි පැත්තකට සරුවත් ශිෂ්‍යයෝ නැත්නම් භික්ෂු භික්ෂුන් වහන්සේලා මේ සාමණේරයන් වහන්සේලා පත්ලා තියෙනවා. ඒක හරිය හොඳ මේ පුනරාවලෝකනයක් වෙනවා ඒ වැලකිලා ගත කරන කෙනාට මේ සරුවත්න චිත්‍රය සීලේ මාර්ගයෙන් දක්වගන්න. ඒක කියලා සරුවත්න සඳහන් කරන උන්න ඔයගොල්ල ඔය කියන ಗುಣ භාෂණයේ සඳහා නැත්නම් ඔය කියන භාෂිත ಗುಣ සඳහා නෙවෙයි සරුවත්නංශ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. සරුවත්නන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඊට වඩා උසස් වූ මේ සමතයේ පටලැවිල්ල බේරලා දෙන්නයි. සමත භාවනා කරලා හරි ගියායයි කිව්වට පස්සේ වෙන්න තියෙන පටලැවිලි ටික නිසා වෙන භ්‍රමජාලේ. ඒ සාමාන්‍ය ජාලයක් නෙවෙයි සාමාන්‍ය පටලවිල්ලක් නෙවෙයි සාමාන්‍ය සතෙක් මකුළු දැලක පැටලිච්චාම ඒ සතාට වෙන දේ මකුළු දැල දිහා බලනකොට පේනවා. ඊට වැඩිය භයානක පටලවිල්ලක් පටලවෙනවා මේ ਬਾගෙට තැම්බෙච්ච අලපාලා. සම්පූර්ණ තමන්ගේ භාවනා ඉවර කරන්නේ නැතුව කෙලවර දක්වා අඩු ගන්න ප්‍රාර්ථනා කරන ඉවත් පිට ගන්න නැතුව මේ යම් යම් භාවනා ක්‍රම කරලා ඒව සාර්ථක වෙනකොට ඒන් වැටෙන්න බොරු වලවල් ප්‍රදේශي. අපි එකෙන් ගියපාර ඉදිරිපත් කරගත්තා සාස්වත දිට්ඨිය යටද වැටෙන පුබ්බන්ත වාදයෙන් ගියාම වැටෙන්න පුළුවන් බොරු වලවල් හතක්. සාස්වත දිට්ඨිය අනුගතව පුබ්බන්ත වාදයට ගියාම වැටෙන්න පුළුවන් බොරු වලවල් හතරක් තමන් ආත්මීය වශයෙන් ගන්න. සත්වයා ආත්මීය වශයෙන් ගන්නවා එකක්. ලෝකය ආත්මීය වශයෙන් ගන්නවා දෙකක්. සත්වයා සහ ලෝකයා දෙකම ආත්මීය වශයෙන් ගන්නවා තුනයි. මේ තුනම කෙරෙන්නේ ආතප්පමන්්වාය, පධානමන්්වාය, සම්මා මානසිකාරමන්්වාය, අප්පමාදමන්්වාය කියන හොඳටම භාවනා කරලා හොඳටම ප්‍රධානීය කරලා හොඳටම අප්‍රමාද වෙලා හොඳ සම්්‍යක් මානසිකාරේ පවත්වලා උපයා ගන්නාලද සමාධිය තුලින් පුබ්බේ නිවාරානුස්සති ඥානය ලබල ඒක පටලවා ගත්තාට පස්සේ. ඒකයි සර්වචනාන්දේ එවැනි දීගේ අතහැරලා කෙරවුළු බාලා ගුරු ඇඳගෙන විශාල වශයෙන් බණ භාවනා කරලා ඒ ආතප්පමන්්වාය ප්‍රධානමන්්වාය අපමාදමන්්වාය සම්මා මනසිකාරමන්්වාය කියලා කියන්නේ උගාත්ම දක්ෂ තපස් ගුණ සහිත සම්මත් ප්‍රාඥයට. අන්නේ කත්තේ යම් සමාධියකටපත් වෙනවා සම්මා සමාධින් කුසති. සම්මා සමාධියක ස්පර්ශ කරනවා ඒගොල්ලන්ට පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගන්න පුළුවන්. අන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ සීමිත නිසා ඒ සීමාව තුළ දකින්න දේවල් මගින් එතුමලා ඒ සමාන ප්‍රාර්ථනය මේ සත්වයා සාස්වතයි ආත්මයක් කියන ජීවිතෙන් ජීවිතයට යන රූප කැටලක් ගියාට මේක යනවා කියලා ඒ දැක්ක දේ කියන්නේ මම දැක්කා මම දුටුවා මම භාවනා කරලා කියන්නේ කරලා බලන්නේ කියලා අර කරුවචනාංශයේ ධර්මයේ දක්වන ගුණ ස්වකාතෝ භගවතු මේ සාන්දිටිකෝ අකාලිකෝ ඒපතිකෝ ඕපනායිකෝ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහි කියලාම කියනවා පුළුවන් නම් කරලා බලන්න කරලා බලුවොත් ධානයක් ලැබෙයි ධානයක් ලැබුණාට පස්සේ පෙරණ විසු කඳ පිළිවෙත දකින්න කියලා කියන්නේ ධානයක් වශී කෙරුවට පස්සේ ලැබෙන දෙයක් මං කියන්නේ බොරුද කියලා නමුත් මේ පියන නැති පෙට්ටියක් නේ. ඔකේ පියන රහුවට පස්සේ ඔය වැරදිල්ල වරදින්න විදියක් නැහැ. සරුවත් යන සඳහන් කරන ඔන්න ඔය පෙට්ටියට තියෙන දාන්නයි මම ඇවිල්ලා තියෙන පෙට්ටිය වහන්න. ඕක උනාට වැඩි ඇරලා තියෙනවා. ආන්නේ වගේ තමයි මේ පුබ්බන්තවාදයේ අනුව සස්ත ප්‍රතිච්ඡේද වැටිලා තුන් ආකාරකෙන් සත්‍යය ඉන්නවා ලෝකේ තියෙනවා සත්‍යය ලෝකේ දෙකම තියෙනවා කියන එක ධ්‍යාන මාර්ග වලින් අපට ඇත්තෝ පළවෙනි කොටස් තුනට අහු වෙනවා. ඊගාව එක තමයි ශක්ති මීමන්සි තර්ක ශාස්ත්‍රයට අනුව සීමන්සක නෝනි හේයත්ව සඳහන් කරනවා මේ පේන කාරණා දිහා බලනකොට ඒ කාන්තේම මේකේ පැවැත්මක් තියෙනවා. මේ පැවැත්ම නිරෝධනය කරන නිරූපණය කරන උපමාන දෙකයි මේ සත්‍ය සම්පතිය කියලා කියන්නේ සම්පතියක් ඒකාන්ත සම්පතියක් කවදාකවත් නැති වෙන්නේ. ඒ වගේම ලෝකයේ මේ ගංගා අලදොල කියන දේවල් කවදාකවත් නැති වෙන සස්තකපත්තු. ඒත් අර වගේ භාවනා කළා නෙවෙයි කියන්නේ අද කාලේ හැදෙන්න කියනවනේ මේ දර්ශන විද්‍යාවේ. ඕනතන හතරක් බොරුවල් වල අහු වෙනවා හතරම අහු වෙන්නේ ඒකාන්තයෙන්ම ලෝකයේ සස්තතයි නැත්නම් සත්‍ය සස්තතයි පුබ්බන්තවාදී පෙරවිසු කඳ පිළිවෙත අනුවයි කියන්නේ. ඒ නිසා එතෙන්ද එනකොට බණ පහක් ඉවර වෙනකොට අපි දැන් මේ සරුවචනාංශේ භක්මජාල සූත්‍රයේ දේශනා කරේ මොකටද කියන තේමාවට බහැලයි තියෙන්නේ. අද අද ගත්ත මාත්‍රකාව හැටියට අපි එතනින් ඉස්සරහට යන්න හදා. අපි මතක තියාගන්න ඕනේ දෙසටක් මිත්‍යා දෘෂ්ටික වලින් හතරයි දැන් අපි ඉවර කරලා තියෙන්නේ. අද ඉන්න හදන්නේ තව හතරකට සංචිබික්කවේ ඒකේ සමනක් බ්‍රාහ්මනා ඒකච්ච සස්සතිකා ඒකච්ච අසස්සතිකා ඒකච්ඡං සස්සතං ඒකච්ඡං අසස්සතිකං අසස්සතං අත්තානන්ත ලෝකංච පඤ්ඤාවේයි සතුයි වතුයි. මහණේ තවත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ඒකච්චේ මේ ජීවිතයෙන් කොටහක් සත්‍යයි මේ ජීවිතයෙන් කොටහක් අසත්‍යයි මේ ලෝකයෙන් කොටහක් සත්‍යයි කොටහක් අසත්‍යයි කියලා මේ මේ විදිහේ මතයක් අරගෙන තියෙනවා ඒගොල්ලෝ බොරු වලවල් හතරක වැඩ නැත්නම් මේ කට්ටික මාර්ගයේ මේ වගේ නන්නත්තරදී වල්මත් වීම හතරක් තියෙනවා මේ හතර මේ සාමාන්‍ය පොඩි වැරදි එහෙම නෙවෙයි උගාක් පින් ඇති හරි නිවැරදි ක්‍රමයට ගිහිල්ලා බාගෙට තැම්බුණාට පස්සේ allele සම්පූර්ණ තැම්බෙන්න ඉස්සලා දිවට බාලා කන එකේ වැරද්ද තියෙනවා. නැත්තම් උගාක් ලොකු අර කියන ආසප්පමන්්වාය, ප්‍රධානමන්්වාය, අප්පමාදමන්්වාය, සම්මා මානසිකාරමන්්වාය ආදී වතේ ලොකු කැපකිරීමකින් භාවනා කරලා තමයි මේ වැරද්ද වරද්දා ගන්න පුළුවන්. අන්න ඒ වැරද්ද ගලවලා දාන්න මේ සරුවත් සංසේ ලෝකෙට අවිල්ල තියෙනවා. වෙන විදිහකින් කියනවා මේ සමාධියෙන් ඇතිවෙනා වූ මේ යම් යම් ඥාන යම් යම් කුබ්බේ නිවාසාංශති වාගේ ඒ ඥාන නිසා වෙන විදිහකට කියනවා නම් මේ ජීවිතේ නිවන් දකින්නවා කියන අදහසින් තොරව භාවනාදී නිවන සඳහායි කියන දේ පාගගෙන ඉන් මෙපිට භාවනා කරනට හම්බෙන මේ කුංචි කුංචි දේවල් ඉස්සරහින් තියාගත්තාම බල්ල තමන්ගේ වලිගය හපා ගන්න කරකිනවා වගේ එක තැන කරකැවෙනවා. ආන්නේ කරකැවිල්ලක ගැළවිල්ල ඇති කරලා දෙන්නයි මේ භ්‍රමජාලයෙන් ගලවන්නයි මේ සරුවචනාංශේ මේ මූලික දේක පොත් අරින්නා වගේ ඉදිත් එකේ ඉදික පොත් අරලා මැදේ අරන් දෙන්න වගේ මේ පෙන්ලා දෙන්නේ හතරක් ඉදිරිපත් කරනවා මේ හතර අර ගිය පාර කියූපේකටත් වඩා අද මේ රේඩියෝ ගුවන් විදුලි ධර්ම සාකච්ඡාවකට හෝ ඕනම ප්‍රතිජනතා ජනතාව සම්බන්ධ වෙන ධර්ම සාකච්ඡාවල ගැනෙන ධර්මත් එක්ක බලනකොට සමීපස්ත භාවයක් තියෙනවා. හැබැයි පරිස්සමෙන් අත ගන්න ඕන අපි තේරම මේ හතරට අහු වෙලා තියෙනවා. නිසා කාටවත් ඇඟිලි දෙකලා අරය අහු වෙලා තියෙනවා මම නෑ කියන්න පුළුවන් ධර්මතාවයක් නෑ. ඒ තරම්ම හැම සිවිය විදගෙන හැම විදගෙන ලේනහර මස් විදගෙන ඇත මිදුළු දක්වාම වැඩිච්ච කාරණා හතරකටයි ගෙනියන්න හදන්නේ. ඉතින් බේරනවා නම් බේරෙන්නේ සර්වචනන්සේ පමණයි. වෙන සෑම කෙනෙකුටම අපි මේ කියන ධර්මතා හතරේ එකට අහු වෙලා තියෙන ඉඳ තේන සාපිට අර අනුන්කේ උසස් පහත් තත්ත්ව බලලා මේ ධර්මයට පැත් ගන්න බෑ. මේ ධර්ම බලන් තියෙන එකම එක ප්‍රමාණයක් දිගේ මෙන්න මෙවෙන් 100ක් තැන්න අපේ කිල්ලෝට තියෙනවාද? නැත්නම් අපි දැන නොදැන අගේ කිරීම කෙරෙනවද? අන්න ඒක අනිය අපට මේ ධර්ම දේශනාව නිසා හෝ ධර්ම සාකච්ඡා නිසා හෝ මේ සරුවත් යනවාගේ ධර්මයේ සංඝයාගේ ಗುಣ වශයෙන් නැත්නම් මේ ත්‍රිවිධ රත්නේ ආනුභාවයෙන් අනේ ගැලවිලා යත්වා කියන ඒ සුද්ධ වීමේ අදහසින්ම මෙලොව වශයෙන්ම නිවන් පිණිස සදාමයි කියන අදහසින් අහනවා නම් තේරෙනවා අපි මෙතෙක් කල සමාල්ලාට මෙවුවා දැක්කලා අනුන්ගේ දොස් දැක්කා බලන්න යනකොට අපේ කිල්ලෝටත් උණු තියෙනවා අන්න ඒකට සරුවත් යනස පෙන්නනවා මේ තේස බොන්තෝ සමන බ්‍රාහ්මණ මේ වාක්‍ය පටන් ගන්නේ බොහෝ දැ භවත් වූ සමන බ්‍රාහ්මණයන්ගේ කතාව කියන්නේ. ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ අහුවෙන එක ගැටයක් පෙන්ලා දෙනවා සම්පූර්ණ පාලි කොටස් මම ඉක්මවනවා මොකද ගොඩාක් මේ හරියේ සම්බන්ධ වෙනවා අපේ ධර්ම දේශනාවට අදාළ තේමා කොටස විතරක් ගත්තොත් එහෙම මේ ලෝකේ තියෙනවා සංවර්තමාන ලෝකය සංවට්ට සංවට්ටායි ලෝකයක් තියෙනවා. විවට්ට විවට්ටායි කියලා මේ ලෝක ධාතුවේ කාලා පරාසර හතරක් තියෙනවා. සංවත්ථායි කියලා කියන්නේ විනාශ වෙමින් යන ලෝකේ. සංවත්ථායි කියලා කියන්නේ විනාශ වෙලා නැවත පටන් ගැනීමත් අතර ඇත්තා වූ විනාශිත ලෝකේ. ඊට පස්සේ කියනවා විවට්ටා විවට්ටායි ලෝකේ කියලා නැවත පහළ වෙන ලෝකේ. විවට්ටායි කියනවා පහළ වී පැවැත්මට කාම. දැන් මේ සර්වඥාතිගේ මූල ධර්මයට පෙන්වන්න හදන්නේ සංවත්තමානෝ ලෝකේ කියලා කියන්නේ විනාශ වෙමින් පවතින ලෝකයේ එහෙම වෙනකොට ලෝකයේ සත්වයින් ඉඳ දරක් නැතු යනවා. එක්කෝ ගින්නෙන්, එක්කෝ ජලයෙන්, එක්කෝ තුලිතුලගෙන් මේක විනාශ වෙනවා. විනාශ වෙලා එක එක මට්ටම්වලදී එක එක තැන් ඉඳලා කපිච්චනවා බොහෝ කොට. මේ කල්ප විනාශයේදී යේබුයේන සත්තා ආබස්තර සංවත්තනිකා හොಂತಿ. ආබස්තර නම් වූ දිවි ලෝකේ තමයි ගිහිල්ලා මේ නතර වෙන්නේ. ආබස්තර දිවි ලෝකය ಗುಣ වර්ගයක් සහිතයි. ඒ ආපස්සට ලෝකෙට ගියාට පස්සේ ඒකේ ඉන්න සත්වයෝ මනෝමය පීතිබක්කා සයම් බබා සයම් තබා අන්තලික චර. මනෝමය කියලා කියන්නේ එයාට රකින්න ආරක්ෂා කරන්න කයක් නැහැ. මනස ප්‍රධාන කරගෙනයි ගත වෙන්නේ. ඒ වගේම පීතිබක්කා ඒ ඒ වෙලාවට ඇති වුණා වූ ප්‍රීතිය ආහාරයට කරගෙන ජීවත් වෙයි. සයම් තබා ඒ කලාමැදුරේ හැන්දෑවේ ඇවිදිනකොට ඒ අත්ංගෙන් පිට වෙන ආලෝකයක් තියෙනවනේ. ඒ වගේම Tamange ආල ආ ජීවිතේ ප්‍රභාස්වරක්. ස්වයං ප්‍රභායක සූර්යාලෝකයක පරාවර්තනයක්වත් ඇතුලින් ඉන්ද්‍රදල්ලියක් ඉක්මවත් නෙවෙයි සිද්ධ වෙන. ස්වයං ප්‍රභා අන්තලික චරා අහසේ ඇවිදිනවා. ආන් ඔය වගේ ආබසර දිවි ලෝකෙක තමයි මේ ලෝකය විව සංවර්තමාන ලෝකයේ කෙලවරය. මේ පුයේන කියලා කියන්නේ බොහෝ කොට සත්‍යය දෙන්නේ අහන. ඒක ඉහළ තියෙන ප්‍රශ්න තලවලත් ඉන්න පුළුවන්. ඒ ඉහළ ප්‍රශ්න තලවල ඉන්නේ සාමාන්‍යයෙන් ඒ භාවනාවේ සමත වශයෙන් විපස්සනා වශයෙන් ඉහළ තියෙන අස්ස. සාමාන්‍ය බොහෝ දෙනා තුගේට ගිහිලා අතාරින්නේ ආපස්සට ප්‍රශ්න. හැබැයි නරක වැඩකුත් නෙවෙයි බලනකොට මොකද ඉතින් දැන්ද සෑහෙන දන් දෙන්න ඕනේ, සිල් ලකින්න ඕනේ. දැන් මේ ලෝක විනාශෙට ගියාම තුගේම පටවල දාන්නේ ආපස්සට ප්‍රශ්නයකට. ඕකේ බොහෝ දීර්ඝායසයි. ඒ සත්‍යයේ තියෙන ලක්ෂණ තමයි අර කියන විදිහට මනෝමය පීති බක්කා සයම් පබා අන්තලික චරක් සුබට්ඨායිනෝ දීවමද්ධානං චිත්තන්ති උදුව ලස්සන ඇඳ පැලඳගෙන ඉන්නේ ඉතින් කලාමැදියක අපි ආලෝකයේ ඉදෙන මොහොත දකපුවාම මේක කාන්තිමත් වෙන ඒ වගේ හොඳ ඇඳ පැලඳුම් සහිතයි දීවමද්ධානං තස්සති ඕ කාර්යයක් ජීවත් වෙනවා ඔහොම ඉඳලා ඉඳලා ඉඳලා දැන් ඔන්න සංවත්තත්තායි කාලේ පහ වෙනවා විනාශ වී පවතින කාලය පහ වෙලා ලෝකයේ ආයේ විවට්ඨමාන ලෝකේ පහළ වෙනවා ලෝකයේ ආලෝකයේ ආකාශ ධාතු විශ්ව පටවි පහළ වෙන්න පටන් ගන්න ගන්නවා. මේ පටන් ගන්නකොට ඉස්සල්ලාම බ්‍රහ්ම විමානේ පහළ වෙනවා. ඒක හිස්. කිසිම බ්‍රහ්මා ජීවිතයක් නැහැ. හිස් විමානේ පහළ වෙනවා. එහෙනම් පහළ වෙච්චාම අර ආපස්සට දිවි ලෝකේ හිටියා වූ යම් කිසි සත්වයෙක් ආයුක්ෂය නැත්නම් පුණ්‍යක්ෂය තමන් කරු පින්වර වීම නිසා හෝ ආයුක්ෂය වීමේ ඒ ආබස්සව කායෙන් තවිත්වා ශුන්‍යං භක්ම විමානං උප්පජ්ජති අර ශූන්‍ය වූ භක්ම ලෝකෙ ඉස්සල්ලාම ඇවිල්ලා පහළ වෙනවා තමන්ගේ අර ආබස්සති විලෝකේ පැවතිච්ච ආවස ඉවරයි පින ඉවරයි ඊට පස්සේ භක්ම කාය උපදිනවා ඉපදිලා බලනකොට හරි පාළුයි කිසිම කලබෝසාවක් නැහැ තනි විඤ්ඤා විඤ්ඤා කියන එක වැරදි තනි භක්මයා පහළුවෙන් ඉන්නකොට මෙයාට කල්පනා අනේ කවුරු හරි තව කෙනෙක් ඇවිල්ලා මේක ඉන්නවනම් නිකන් හැන්දාවට කතා කර කරවත් ඉන්නේ. මේ පාළුවට කියලා ඕම ඉන්නකොට ඔන්න ආයෙත් රාබසත් දිව්‍ය ලෝකෙන් චුත වෙච්ච කෙනෙක් ඇවිල්ලා මේකේ පහළ වෙලා බලනකොට Tamande ඉස්සලා පහළ වෙච්ච අර ප්‍රඥාව තේරෙනවා. ප්‍රඥාව දකිනවා. දැකපුවාම ඒ දෙන්න දැන් ඉතින් දිගින් දිගට දිගින් දිගට මේ වැඩේ වෙනවා. වෙන්න වෙන්න වෙන්න කොන්න සම්වචනාංශයෙන් පෙන්ලා දෙනවා වෙන ඇත්ත සංගතිය. මොකක්ද ඇත්ත සංගතිය? අර මුලින් ආපු ඇත්තෝ බොහෝ දීර්ඝායෂ්ඨයි. ඒ වාගේ මේ ඇත්තෝ හුඟක් පස්සේ පස්සේ පහළ වෙන නැත්තන්ට වැඩිය විවිධ ගුණාංග සහිතයි. පස්සේ පහළ වෙන ඇත්තෝ මන්දායෂ්ඨයි. එන්දෙන් තෙන් තෙන්ට ගුණ අඩුයි. ඒක මේ අවුරුදු 50කට ජීවත් වෙච්ච හැම කෙනාම කියන දෙයක්. අපේ අත්තලමුත්තල කාලේ බොහොම ආයුධ තිබුණා බොහොම සීතල ජීවිත ගත කෙරී ඒත්තෝ වැඩි කියන සැලකුවා ගහකොළවලට සැලකුවා ඒත්තෝ බයලජ්ජා සහිතයි භ්‍රමචර්යයේ නැත්නම් අඩුවානේ කාම මිත්‍යාචාරයවත් නොකර ජීවත් වෙන ආදි වශයෙන් අපි ගුණා ගුණ කියනවා අපි වගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති සෑම ජාතියක්. ඉතිහාසයක් නැති අත්දැකීම් කියන විදියක් නැහැ. ඔන්න ඔය ගැතිය සිද්ධ වෙනවා බ්‍රහ්ම ලෝකේ. ඉස්සර ඉස්සලා පහළ වෙන යත්තන්ද විශාල ගුණ සහිතයි පස්සේ පහළ ගුණයත්ෝ ಗುಣ මදි වෙන නිසා පළවෙනි අත්ෝන්ට හිතක් පහළ වෙනවලු මේ මගේ මනෝපණිතිය නිසායි නැත්නම් මම ප්‍රාර්ථනා කළ නිසායි මේ අනිකුත් භ්‍රම ලෝකේ භ්‍රමකාය දෙවියෝ පහළ වුනේ ඒ නිසා මේක මගේ නිර්මාණයක් කියලා. ඕක ඕනම ව්‍යාපෘතියක් පටන් ගන්න මිනිහට ඇති වෙන පිස්සුවක් තමයි. එයා හිතනවා ඊට පස්සේ සේරම දේවල් පහළ වෙන්නේ මේ මම කරන දේවල් කියලා. සුදාවක නැති ඉස්කෝලයක් හදපු මිනිස්සෙක් ඉන්නවා කියලා හිතමු පන්සලක් හදපු මිනිස්සෙක් ඉන්නවා කියලා හිතමු එහෙම නැත්නම් දේශපාලන පක්ෂයක් හදපු මිනිස්සෙක් ඉන්නවා කියලා හිතමු මොනවා වෙලද ව්‍යාපාරයක් හරි ඒ මිනිසයා හිතන්නේ මීට පස්සේ වෙන සෑම දිනුවක්ම මේ මගේ අර මුල්ම ගහපු කුණ්‍යේ ආනිසංසක් වශයෙන් කියලා මගේ මනෝපණිඩියක් නිසා තමයි මමංක මනෝපණිඩිය කියලා තමයි ගන්න. ඒ වාගම සරුවත් සම්සේ සඳහන් කරනවා පස්සේ පහළ වෙන එකත් ගෞරවයක් ඇති වෙනවා මෙයා තමයි මේකේ මේ මූල ආරම්භකයා. මේ ඇත්තටම කියනවා මේ නිර්මාතෘ අපිට ගෙලින්ම මේ නම දානවා මේ ව්‍යාපෘතියේ මේ විහාරයේ මේ පන්සලේ මේ ව්‍යාපාරයේ මේ ඉස්කෝලේ විහාර තමයි නිර්මාතෘ කිය. අනිත් ඔක්කොම හිතනවා අපි නිර්මිතයි. මොහු විසින් නිර්මිතයි කියලා. මෙන්න මේ අදහස උඩු දුවන. සියසාත උඩු දුවන. උඩු දුවට පස්සේ මුලින්ම පහළ වෙච්ච බ්‍රහ්මයාට නන් ටිකක් දෙනවා ඔය නන් ටික භ්‍රමජාල සූත්‍රේ හම්බ වෙනවා. ඔය ටිකට පොත පොත ලියවිලා තියෙනවා Hindu වේදී. මේ ලෝකමවුන්කාර නිර්මාතෘ දෙවියන් වහන්සේගේ ගුණ ආනේ ටික බලනකොට ඒව සඳහන් වෙන්නේ බුද්ධ වචනේ සඳහන් වෙනකොට නැත්නම් ඒ නිර්මාතෘ අදහස නැත්නම් නිර්මාණ වාදය මිත්‍යා නිර්මාණ වාදය පිළිබඳව මේ මුලින්ම ඉස්සලා අපි එක්කන පස්්‍යාප කට්ටිය සලකන්නේ බ්‍රහ්මණයෙක් විදිහට කියලා. ඒ උත්තම පුරුෂයෙක් විදිහට සලකනවා. ඒ වගේම මහා බ්‍රහ්ම මුලින් මුලින් කට්ටිය මහා මහා වෙනවා. ඊට පස්සේ පස්සේ නෝට සාමාන්‍ය බ්‍රහ්ම වෙනවා. කොහොම හරි මුලින්ම ඇති වෙච්ච එකන බ්‍රහ්ම මහා බ්‍රහ්ම එයාට අභිභූ කියන නම පාවිච්චි කරනවා. අභිභූ කියලා කියන්නේ මුලින්ම පහළ වෙච්ච එක නා ඊට පස්සේ පහළ වෙන සෑම කෙනෙක්ම මැඩගෙන සිටිනවා. එයා තමයි මුත්තා. ඉතින් මුත්තටත් එහෙම පහළ වෙනවලු ඒ පස්සේ පහළ වෙන ඒ මුනුදුරන්ටත් එහෙම පහළ වෙනවා. මෙහා තමයි මහා මෙහා තමයි අභිභූ. ඒ අභිභූ කියලා කියන්නේ අනික් අය මැඩගෙන සිටිනවා. අනභිභූතෝ මෙයා උත්සාහ කරාට අභිභවනය කරන්න බෑ එකක් වයසින් වැඩි. එකක් ශරීරයෙන් ලොකුයි. එකක් මේ භාභෝග සම්පත් වලින් වැඩි. අනිත් ඔක්කොම වඳින. ඉතින් ඒක නිසා පස්සේ පහළ වෙන කිසිම දවසක අනේ මේ මුලින් පලින් පහළ වෙච්ච කට්ටිය අභිභවනය කිරීමේ අන අභිභවනය කිරීමේ නොහැකියාව නිසා අනබිභූතෝ කියලා කියනවා. අඤ්‍ය දත්තුනෝ කියලා කියනවා සියල්ල දත් වෙනවා යා. සත්‍ය අපකටන උඹලා දන්නේ අපි කෝටි කාලේ මිනිස්සු අපි මේක අල්ලගිය මුලගිය තේරම දන්න උඹලා එනවාද අපිට උගන්වන්න කියලා අර පරණ මුත්තලා කියන කතාවක් ඒක නම් අපි ලංකාව වගේ රටවල් වල තියෙන වැදගත් ලක්ෂණයක් විදිහට. ඔක්කොම දන්නේ මුත්තා. ඉතින් මේ මුත්තගේ මේ අයිතිවාසී වුණත් ඒ ඒ සංකල්පෙම යනවා අර පස්සේ පහළ වෙන්නේ මේ මුනිපුරන්ගේ සංකල්පයටත් යනවා මේ මුත්තා නම් ඔක්කොම දන්නේ. ඒ අඤ්‍ය දත්තුනෝ ඒ අදහසක් තියාගෙනවා. ඒකට අපි කියන්නේ සිංහලෙන් කියන්නේ සියල්ල දත්. මුලින් ආපේකන සියල්ල දත්. වශවත්ති. එයාට පුළුවන් සියල්ල වශයේ පවත්වන්න. හනුවරේටම විධාන කරන්න පුළුවන්. මේක වෙන්න ඕනේ මේකයි කියලා. වැරදි වුණා වෙන්න ඕනේ වෙන්න පුළුවන් ආදී. රසවත්ී භාවයක් පවතිනවා. ඒ හේතු මුලින් අවද ඉස්සරහා සියලු ඉසුරු ධර්මයන්ට. භාභෝග සම්පත් වලට එයා තමයි මූලික කවුරු හම්බ කරත් එයාට ආදායම්පත් ගෙවන්න ඕනේ. එයාගේ කොට හරි වන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පාකුඩම් දෙන්න ඕනේ. සුදක් පෙන්වන්න ඕනේ. යාගේ තතුව පුදන්නේ. එහෙම තමයි මේ මේ පරිසරයේ මේ සමාජ ඇති වෙලා තියෙන නිසා ඉස්සරෝ කත්තා මෙයා තමයි මේකේ කතෘ. ඊට පස්සේ උඹලා උදේට නාන්න ඕනේ. හැන්දෑවට මේ මේ වැඩ කරන්න ඕනේ. හවසට මේ මේ වැඩ කරන්න ඕනේ. සෑම දිනචරියාව හදන්නේ, යොදවන්නේ ඔක්කොම කරන්නේ කාරක කතෘ බාට මේ වගේපත් වෙනවා. නිම්මිතා, නිම්මාතා. ඔයා තමයි නිර්මාණය කරන්නේ. උඹගේ ගෑනු දරුවෝ වැඩි කරගන්න ඕනේ, පිරිමි දරුවෝ වැඩ කරගන්න ඕනේ, දරුවෝ මෙච්චර වෙන්න ඕනේ, මෙන්න මේ මේ දේවල් මුදල් යොදවන්න ඕනේ. අරම ඔක්කොම ක්‍රම සැලසුම් සා නිර්මාණ කරන්න ඒ මුළු වෙච්ච බ්‍රහ්ම මහා බ්‍රහ්ම හේතු වෙනවා. සෙට්ටෝ සජ්ජිත. සෙට්ටෝ කියන්නේ යාතන උත්තරය. ඒ පුත්ලට වැඩි කවුරක්වත් මිලින් කතා කරන්න යන්නේ නැහැ. සජිතා කියලා කියන්නේ මෙයා තමයි ලෝකේ සකස් කරන්නා ආහාර තමයි මෙයා තීන්දුව කරන්නේ ආහාර වේල මෙයා තමයි ඍතු ගුණයන් කටයුතු කිරීම තීන්දුව කරන්නේ හිතුව පැතුම් තීන්දුව කරන්නේ මෙයා කර්ම ශක්තියෙන් ආවත් එයා කියන්නේ ඒක මගේ වමනාවේ සිටුනේ කියලා ඒ සත්‍යතා භාවයක් ඔහු ආරෝපණය කරගන්නවා අනිත් මිනිසයාට ආරූඪ කරනවා. වශී හැම දෙයක්ම වශී පවත්නවා. පිතා භූත භූත භාව්‍යානම් පිතා සියල්ලම පිතෘ භාවයටපත් වෙනවා. මෙන්න මේ අදහස මලකට කනවා. ඇතුම් බහිනවා පරිසරයේ ඒ සමාජේ කල් යන්න යන්න යන්න මුලින් මුලින් ආපු ඇත්තෝ අනිත් ඔක්කොටම සියල්ල කියලා දෙන කරුණාවේ කලකට. ඉතින් මගේ ජීවිතේ මම දැකලා තියෙන දෙයක් තමයි මේක එහෙමම ක්‍රියාත්මක නැතන් තියෙනවා මම අහලා තියෙනවා හිරගෙදරවල වල දීර්ඝ ජීවිතාන්ත දක්වා හිරදඬුවා පිටින හිරකාරයෝ ඒ මුළු හිරගෙදරම මැඩලාගෙන ඉන්නවා කියලා මම අහලා තියෙනවා. ඒගොල්ලෝ තමයි අලුතෙන් එන කට්ටියට වහල් භාවයට පත් කරලා ඔක්කොම කැටවැරදි ගන්න. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ සම්පූර්ණ හිරගෙදර බලවතුන් විදියට. මොකද ඒගොල්ලෝ තමයි කලින්ම ඇවිල්ලා තියෙන වැඩිම කාලයක් ඉඳලා තියෙන ඔක්කොම වෙලාවල් ගන්නවා. ඉතින් හිරගෙවල් වල හිරකාරයන් අතර ඒ දීර්ඝ කාලීන දඬුවම් ලැබු පැත්තෝ තමයි මේ අර කියන විදිහේ ඉස්තර නිර්මාණ වසවත්ති වශයෙන් පවතින. ඒ වගේම තමයි අම්මලා දරුවෝ ගන්නකොට හැම වෙලාවෙම අම්මලා දරුවෝ අම්මලා තාත්තලා හිතනවා දරුවෝ අනිවාර්යයෙන්ම යටත් වෙ යුතුයි. ඒක තමයි අපේ සංස්කෘතියේ සම්ප්‍රදාය හැටි ඒ ඇති කරන දෙවෙනි પરම්පරාව පළවෙනි પરම්පරාව වශයෙන් පැවතිය යුතුයි කියලා. උන් ඕක තමයි පොඩ්ඩක් අභියෝගයට ලක් කරලා තියෙන බටහිර සමාජයේ මේක පොඩ්ඩක් හෙල්ලිලා තියෙනවා. ඒකට කියනවා අපි වැඩිවපත් වෙනකන් අම්ලදාත අපිට කන්න දෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අම්ලදාත බැඳලා තියෙනවා. අපි වැඩිවපත් වෙනවා කියන්නේ කරුණාකර අපේ වැඩවලට ඇඟිලි ගන්න දෙන්න එපා. ඒක නිසා අද එවැනි රටවල් වල ජීවත් වෙන දෙමව්පියන්ට විශාල හිස් භාවයක් පාළු භාවයක් හිතට වැඩිලා තියෙන අපේ දරුවෝ කොහේ යයිද කියලා. ඒ කියන්නේ අර අර දෙයන්නාංශයට පාර දීපු ලෝකය නිර්මාණවාදී කරන්න ආව දෙමපෙන්ට ගන්න. ගුරුතුන්ට ගන්න. දොස්තරලට ගන්න. කවුරු හරි ඇවිල්ලා අතපිට කරන්න આવොත් ගන්න මොකද අන්න මේ වාදයට ගන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා දෙමව්පියෝ එවැනි රටවල් වල ඊටත් වැඩි ඉතාම භයානක තත්ත්වය තමයි අද ලංකාවෙන් ඒ රටවල් වලට ගිය දෙමාපියන්ට වෙලා තියෙන දේ දිහා බලනකොට මේක තද බල චෛතසික කම්පනයක් වාට පත් වෙලා තියෙන පළවෙනි පරම්පරාව. මොකද හේතුව උපදින දරුව හැදෙන්නේ අන්න අර විදිහේ මේ ඉස්සර නිර්මාණවාදයට ගරු කරගෙන නෙවෙයි. උඹලා ඉස්සෙල්ලා මේක ඇත්ත. නමුත් ඒ වුණාට අපිට පූර්ණ අයිතිය තියෙනවා කියන්නේ. තවත් ඒ වගේ පද්ධතියක් තමයි මම දැකලා තියෙන්නේ ඕනම ආයතනයක ලංකාවගේ රටක ඉහිලින දාරින් හිතනවා ඒකට තමයි පල්ලෙයා කට්ටියගේ සියල්ල කට්ටු වෙන්නේ වශයෙන් පවත්තන්න ඕනේ ඒගොල්ලන්ට ආචාර කරගෙන ඉන්න ඕනේ කියලා. ඉන්දියාවෙත් ඒක තියෙනවා. නමුත් බටේ රටවල ඒක ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඔය රට ගියත්තන් අතර කලින් රට ගියත්තු පස්සේ පස්සේ නැත්තන්ට නිර්මාණවාදී පෙන්වන්න ආරම්භ. එතකොට පස්සේ ගියත්තු අයගොල්ලන්ගේ ඔළුවට අතවනවා. මුලින් මුලින් ගියැත්තෝ මෛත්‍රී කරුණාවෙන් වැඩ කරනවා නම් පද්ධති බොහෝ ජයට යනවා. ඒ මුලින් මුලින් ගියත්තන්ට ගරුසල කිලි කරලා ඉගෙනගෙන කටයුතු කරන තත්ත්ව තියෙනවා. ඉතින් මේක මේ ලෝකයේ සංවත්තමාන ලෝකේ ඉඳලා විවර්තමාන ලෝකයට යන එකක් නෙවෙයි හැම තැනම පද්ධතියක තියෙන එකක්. හැබැයි මෙතනදි පරිසම් වෙන්න ඕනේ මේ කියන විදිය කැඩුනොත් ආයතනයක් නඩත්තු කරන්න බෑ. වැදගත්කමක් වැඩි විදිහකමක් නැහැ. නමුත් මේක ඕනෑමට වැඩිය ඉක්මවලා ගියොත් ගිය ගමන්ම මොකද වෙන්නේ? අර කොටස් එකට කැදෙනවා මේ නිර්මාණ නිර්මිත කියන කොටස් දෙකට ගිය ගම මෙතනදී ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා හරවත්තනද කියනවා. මේ පද්ධතිය මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ පද්ධතිය ඉන්න ගමන් කදාචි කරහදි ලෝකේ යම් කිසි දාසක මේන් කෙනෙක් මැරලා. මැරලා ගිහලා මනුස්ස ලෝකයට ඇවිල්ලා ඒ මිනිස්සයා ජීවිතය අතහැරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඔන්න ආතප්පමන්වාය ප්‍රධානමන්වාය අප්‍රමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය හොඳට ගුරුවරයෙක්ට භාවනා කරන ධ්‍යාන ලබනවා ධ්‍යාන ලබලා ඌ උපේනිවාසානුසුත් ඥානෙ ලබනවා ඒ සම්‍යක් ඥානෙ සම්‍යක් සමාධිය ලබන ධ්‍යාත්මේ දකින දැක්කට පස්සේ කියනවා උඹලට මම සත්‍ය කියන්නම් මේ ලෝකේ පටන් ගන්න මෙහෙමයි ඉස්ලාම ලෝකේ මහා බ්‍රහ්ම පහළ වුණා. ඒ බ්‍රහ්මයාට මෙන්න මේ ಗುಣ සහිතයි. බ්‍රහ්මයි මහා බ්‍රහ්මයි අබිදු අනබිභූතෝ අඤ්ඤදත්තු අසවත්ති ඉස්සරෝ කත්තා නිම්මිතා සෙත්තා රජිතා වසී පිතා භූත භව්‍යාන මෙන්න මේ ಗುಣ සහිතයි ඊට පස්සේ පහත් වෙච්ච සෑම කෙනෙක්ම එහාට වැඩිය ಗುಣ අඩුයි මුලින් පහළ වෙච්ච බ්‍රහ්මයා සත්‍යයි ඔය කවදාකවත් මැරෙන්නේ නැහැ ලෝකයේ හා සමානයි. ඊට පහළ පහළ වෙච්ච යත්තුනම් මැරලා මැරලා යනවා. ඒ නිසා මේ මේ බ්‍රහ්ම වූ මුදුම නිර්මාණතුවරයා සත්සතයි. අනික්කත්තෝ අද්දුවයි. අසත්සතයි. ඒ මැරී යන සුළුයි. මම අයිති වෙන්නේ අන්නේම කෙනෙකුට නමුත් මම මේ ලෝකේ ඉපදිලා මම හොඳ ගුරුවරයෙක් හර්තේ පැවිදි වෙලා භාවනා කරලා මට ඥානෙ ලැබුවා මම උබ්බේ නිවාසානසත් ඥානෙ ලැබුවා මම ඒකාන්තයෙන් මේ ප්‍රකාශ කරන දැකපු දෙයක් ඇත්ත වෙච්ච දෙයක් මෙන්න ලෝකේ මුල ඒක නිසා මේක තමයි ලෝක නිර්මාණවාදී කියලා ඒ අත්ෝ මේ කරන ප්‍රකාශය දැක ගන්න පුළුවන් එකම කෙනා සර්වඥාන්ති පමණයි කොතනද පටලවිලා තියෙන්නේ මොකද සර්වඥාන්ති ඊට ඉස්සෙල්ලා මේ ලෝකේ විවර්තමාන කාලයේදී ඉස්සරලාම ආබසර දිවි ලෝකේ ඉඳලා එක්කෙනෙක් ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයේ පහළ වෙච්ච එක දකින්න. ඒ කියන්නේ අරිත වෙදී නම් එකාත්මයක් හැර දැකපුවම තේනවා පටලවගෙන තියෙන පටලවිල්ල. ඉතින් ඒ පටලවිල්ල අද ලංකාවේ තියෙන ලෝකෙදින ඕනම ආයතනයක පද්ධතියක මුලින් ආපු එකම පස්සේ ආපු එකම යටපත් කරන්න හදන ගතිය තියෙන තාක්කල් අපිට කියන්න බෑ අපි මේ ඒකච්ච සස්සත ඒකච්ච සස්සත දික්කින් වෙන් වෙලා ඉන්නවා කියන්නේ. අපි තාමත් ඉන්නේ ඕකෙම. ඒක නිසා යම් කිසි කෙනෙක් පද්ධතියක වැඩි වියටපත් වෙනකොට මෝරනකොට කලතුණා වෙනකොට ඔහු මෙන්න මේ දෙන මේ මේ කියන ಗುಣ මයි අයිතිවාසික මට ගන්න ගියොත් අනිවාර්යයෙන් මේ පුදුලා ප්‍රශ්න ගාලේ පැටලෙනවා ඔහු යටතේ ජීවත් වෙන අනිකොත් අන්තේවාසිකිනුත් ඒ කාන්තේම සම්‍යක් ක්‍රමය කියලා හිතාගෙන ඒකත් සස්වත ඒකත් අසස්වත කියන தත්ත්වයටපත් වෙනවා නම් මොකද්ද උත්තරේ බුදුහාඳුරෝ දීලා තියෙන විදිහට පද්ධතියක් තමනොත් ගෝල බාලේනවා ඒකච්ච සස්වත ඒකච්ච අසස්වත භාවයෙන් මුදවා ගැනීම සඳහා මේක පුදුමාකාර වගකීමක් වෙනවා පද්ධතිය වැඩි මාල්ලට. මොකද පද්ධතිය වැඩි මාල්ලා ඉබේම දැනගන්න ඔතෙන් යනකොට අන් එනවා. අනික් අධ්‍යයත් ස්තුති කරන්න පටන් ගන්නවා. අනික් අධ්‍යයත් පිටිපස්සේ ඇවිල්ලා රවු ගඳින්න පටන් ගන්නවා. මේකට මේ විදිහටම ඉද දුන්නොත් ඒකාන්තයෙන්ම මේ පුද්ගලයොත් හා ඒ මුල් වෙච්ච කෙනත් අතර ලොකු වෙනසක් ඇති වෙලා ඒ මුල් වෙච්ච කෙනා සියල්ල දන්නා වූ සියල්ලගේම කර්තෘකාරක වූ නිර්මාණ වූ ඉස්සර වූ මහා බ්‍රහ්ම කෙනෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා අද මේ භාවනා උගන්වන ගුරුවරු සහ ගෝලයන් අතර තියෙන වෙනසෙදී ඒ ගෝලිය තමන්ගේ ගුරුවරයා ගැන කතා කරනකොට බුද්ධමාකාර නන්දීල කතා කරනවා. සාරුවච්චන් ආතපත් නැති ලම්බුකාර නන්දීල කතා කරනවා. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මේ අතපය අතපය දිගහැරලා මේ ස්තුති කරනකොට පාඩුවක් නැහැ. ඉතින් කාගේවත් කරන දෙයක් නැහැ වචනනේ කියලා. නමුත් සර්වඥාන්සේ අගුණයක් සිද්ධ වෙනවා. මේ සර්වඥාන්සේ පෙන්වන්න හදන මේ උන්වහන්සේගේ තියෙන මේ භ්‍රමජාලයේ ඉක්මන දකින්න පුළුවන් ගුණයට හානියක් වෙනවා ඉතින්. මොකද මේ ඉහළට යණ යන එකන නම්බුව දෙන එක කුණු වෙන පද්ධතියක හැටියට. කෙලසෙන පද්ධතියක හැටියට. හරියන පද්ධතියක් නම් අපේ අපවත්ති නායක සෝහන්සේ කියනෝට කිව්වේ නම මේක තේරවාදී වුණාට අවුරුදු 20 පැන්නට කොණ්ඩේ පැහුණාට හැමරලිවත්මට තෙරුන් කෙනෙක් වෙන්නේ නැහැ. උපයන්න ඕනේ කියලා. නතින තේරෝ හොන්ති තේනත්ත පයිසංසිවෝ කියලා බුදුහාමුදුර ධම්මපදයේ දේශනා කරන මහණෙනි මේ කොණ්ඩේ පැහුණාට තේර කෙනෙක් වෙන්නේ නැහැ. මේ මොහක පුරුතයාට මොෝගදින්නයි කියලා කියන්න ඕන කියලා බුදුහාසන. පද්ධතිය මුලටම ඉඳගෙන අමන මරි මෝර තක තකතිරු වැඩ කරනවනේ යම් කෙනෙක්. ඒ වැඩ ඒ පුදුලට මොෝගදින්න කියලා කියන්නේ කියලා කියනවා බුදුහාසන. ඒ නිසා උපේන උපේනකොට වස් වැඩි වෙනකොට වැඩි තමන්ගේ දස සිල් හෝ අට සිල් හෝ සංසිල් හෝ සාමනීර සිල් හෝ උපසම්පදා සිල් වැඩි වෙනකොට වැඩි වෙනකොට වැඩි වෙනකොට තමන් තුළ ඒ වැඩි වෙන මට්ටමට බයලජ්ජාවෙන් ඉන්දිය සංවරයේ සහාය ගුණ එහෙම නැත්නම් අදුම ගානේ තමගේ ප්‍රകൃතිය පැහැදිලි වෙනවනම් කාටවත් එහෙම මේ අන්දන්න හම් වෙන්නේ නැත්නම් Taman අඳින්නෙත් නැහැ. එතකොට නම් ධර්මචන්නාංශිකේ ගුණය සහ බුද්ධ ධර්මයේ සහ සංඝ ගුණේ පැහැදිලි වෙනවා. අඳින්න ගත්තොත් අඳන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම පද්ධතිනම් බොහොම ජයයට යයි. ගියාට මොකද ඔප්පු වෙන්නේ ඉතුරු වෙන ආදර්ශය මොකද්ද වෙන්නේ අන්න අර කියන විදිහට ඉස්ලාම් බ්‍රහ්ම ලෝකෙට හිස් බ්‍රහ්ම ලෝකෙට ආපු මහා එකා මහා බ්‍රහ්මවාදීපත් වෙනවා ඒ මිනිස්සයා අනබිදූතෝ ඉස්තරෝ වසවත්ති කත්තා නිම්මිතා ආදි වශයෙන් ඒ සියල්ලම කිසිම කෙනෙකුගේ බාධාවකින් තොරව සියල්ල තමන්ගේ කීර්ති නාමයට ලං කරගන්න අනිත් පැත්තත් ඇවිල්ලා එහි කියන්නේ පටන් එතකොට වෙන්නේ මොකද්ද ඒකත් සත්‍යතා ඒකත් අසත්‍යතා කියන මේ සර්වඥාන්ති කියන ගැටේට අහු වෙනවා ඒක නිසා පද්ධතියක මේ දෙකොටස කොහොමදක් අත්දෙන්නේ? වැඩි මහල්ලන් සහ බාලයන් කියන කොටස හිතිනවා. ශිෂ්‍යයන් සහ ගුරුවරු කියන වෙනස හිතිනවා. කරන්නන් සහ කෙරෙන්නන් ඉන්නවා. අන්නේ දෙගොල්ල මේ ධර්මය මත්නම් කියන තේ ධර්මය කියන්නේ මෙතන විපස්සනා කියන වචනේ විතරයි. මේ විපස්සනාව දන්නවා නම් හැම වෙලාවෙදීම බලනවා අපි සියලු දෙනාම ගංගානන්දගේ වැලි කලාවේ තියෙන වැලියට පමණයි. එක වැලියටයක් අනිත් වැලියටට වැඩිය ලොකු වෙන්න හදනවා නම් මොනම හේතුවක් නිසා හෝ අදුම තරමේ ਸਰවඥාදි කියනවා ධ්‍යාන මාර්ගඵල ලැබුවත් ලෝකන්ට යන්න බෑ. ඒත් මේකට ගිහිල්ලා අන්තිම දෙයක් කරකලා වැඩ. ඒකද කියනවා අධිකම අපිච්චතාවය කියලා අධිකමයක් ලැබුවත් කිසි වෙලාවක කියන්නේ යන්න බෑ ඒක මාර්ගයේ මේ අනුන්ට ඉදිකරන්න මහා පාණ්ඩයන්ට තමයි එතකොටත් මේ ඒකත් සස්සත ඒකත් අසස්සත භාගයට දරනවා එවැනි අධිකම ලබන මනුස්සයාට හොඳ වාසියක් හම්බ වෙනවා කොයි දේ ඉවසන්න පුළුවන් ශක්තියක් එනවා ස්තුතිත් ඉවසන්න පුළුවන් දෝෂාරෝපණ ඉවසන්න පුළුවන් උසස් කළ කලකුවක් ඉවසනවා පහත් කළ කලකුවක් වෙනවා දෙකේ ඔහේ ඉන්න පුළුවන් ගැටයක් එනවා අන්න ඕකටයි සාදී ගුණය කියලා කියන්නේ සත ගුණය කියලා කියන්නේ ඔතේ එහෙව් ගුණය කියලා කියන්නේ ඕකට ඔක නැති එකාට පුතක් තමයි කියලා කියන්නේ. ඌ අන්න අරකින් කෙලස් වගුරවා ගන්න. බොහෝ කොට කෙලස් වගුරවා ගන්නවා මට මේ දැන් අන් ඇවිල්ලා කියලා. එහෙම නැත්නම් අන් ආපු කෙනෙක් හොයාගෙන යාට වැඳලා හෝ අන් ආපු මනුස්සයත් කෙලස් වගුරවනවා, වඳින මනුස්සයත් කෙලස් වගුරනවා. මේකකින් අපිට බලාගෙන කොටත් අහන කොටත් අද ධර්ම සාකච්ඡාවට එනකන් ආපු පාරක දිහා බලනොත් කොච්චර සූක්ෂම ප්‍රශ්න ජාලයක්ද කියලා තේරෙනවනේ. ඒක පුළුවන් වෙයි කියලා හිතන්න බෑනේ විපස්සනා කියන්නේ මොකද්ද කියලා රස බලපු නැති. තොලරාගත්ත නැති මනුස්සයාට මේ කියන අපබ්‍රංශ ගැල ලිහෙන්නේ නැහැ. ඒ වගේම කරන ගැටේම තද කරගන්නවා ඉඳගෙන ඉන්න වලිගුඩම හයියෙන් වාඩි වෙනකොට ඉතින් විදෙනවා. නමුත් මේ සර්වඥාති ඉස්සිස්ලාව කතාරපු ගමන් දේශනා කරන සූත්‍රය එහෙම නැත්නම් කියනවනම් භ්‍රමජාල සූත්‍රය මේ විසඳලා දෙන්න හදන කාරණාවට බහින්ද මේක තේරුම් ගන්නේ අර එදා හිටපු පරිබ්‍රාජකයාට හෝ ඌගේ ගෝලයාට කවමදාකවත් ලැබෙන්නේ මොකද මේ පුත්කලයා කාම සීලක පිළිපද සමාධියක ශක්තියක් ඇතිව නැතුව මේ නිකන් ආවට ගියට කට කහනකට ගුණ ප්‍රකාශ කරනවා අනුගුණ ප්‍රකාශ කරනවා ඒත් අනේ බුදුහාමර බණ කියන්නේත් නැහැ බණ කියන්නේ මේවට සැලෙන ඇන්කම සීලක පිළිපදපු යම් ප්‍රමාණයක් සමාජයක් ඇත් කරගත්ත කෙනෙක් කල්පනා කරන්න ඕනේ මේ වටිනකම තියේදී නොවටිනා දෙයකට සලකනවායි කියලා කියන්නේ තමන් නොවටිනා තත්යකටපත් වීමත් වටිනා දෙයකට නොසලකීමත් වෙනවා. අද ලංකාවේ තියෙන මුළු බුද්ධ ශාසනයෙම සංනි අර්ථකථනයක් මේකෙන් සැලසෙනවා මොනවා හරි කරන්න උත්සාහ කරනවායි කියලා කියන්නේ බුද්ධ ශාසනයේ මුතුන් කොටට හානි කරනවා. එහෙම ඇත්ත පැත්තකට වෙන්නේ කොහොමද? පුළුවන් මනුස්සයා පුළුවන් දේ කරගෙන යයි. ඔයගොල්ලෝ හිතපු තරමක ඔය කෙලසිලා බුද්ධ ධාතුලේ වෙනසිලා නැහැ. ඒක නිසා පුළුවන් නැත්නම් උත්සාහ කරන්න ඕන කවුරු ඇවිල්ලා අවුල්පාස දාන්න ගියත් තමන් මේ ශාසනයේ තියෙන සමාධි මේ ප්‍රඥා සමාධි සීල කියන මේ ශික්ෂාවල ගත කරන ඔය කවුරු මොන જાතින් ඇවිල්ලා හැප්පෙන්න හැදුවත් වාත කරන විවත් මැරුණත් ජීවිතේ ගියත් කය තියෙනකන් මම මේ මගේ પરමාර්ථය සාක්ෂාත් කරගන්නවා කියලා කාගෙන යන එකයි තියෙන්නේ. ඒකකට හොඳම ලොක්්‍ය බැරි කාරණාව තමයි මේකට අකුල් හෙලල් අකුල් හෙලන්නෙම බෞද්ධයා. සාසන බාරධාරීකම බාරගත්ත බෞද්ධයාමයි මෙන්න මේ අහිංසකව සිට සමාධි ප්‍රඥා පූර්ණ කෙනාට බාධා කරන්නේ. මම හරි සන්තෝෂ වෙන්නේ අන්නේ එහෙම මනසින්ගේ ආස්තාව පිණිස අපි මේ අපවත් වෙච්ච නායක සාමණේරසේ පණවලා තියෙන රුචි පද්ධතියට. උන්වහන්සේ පානසනවා මේකට මේ භාවනා කරනවා සීලය කරනවා නොදන්නා කටළු කතා කරන අමලෙන්ගේ වචන වලින් මේක එක්ක පදයක් අපේ වෙනස් කරන්න එකයි කියන්නේ. මේක හදලා තියෙන බොහොම වැදගත් තාලයකට හිතලා බලන්න කියලා උන්වහන්සේ දේවත් නම් කියන්නේ නැතුව ඉදිරිපත් කරලා තියෙන නිසා මේ වගේ තැන් නිර්පද්ධිතව යනකොට. හැබැයි ඒකත් ඔයාගේ වයස වැඩිකමට වලින් ආපු ගතියට නිකන් හම්බෙයි කියලා හිතන්න නරකයි. උපයන්නෝ. අපිට හම්බෙච්ච මේ වටිනා අවස්ථාව ਸਰවඥාන්සේ අධිකරපු අවස්ථාව අපේ ලොකු සංඝයාධිකර දීපු අවස්ථාව කිසිම කෙනෙකුගේ මොනම තාලකින්වත් දියාර වෙන්න දෙන්නේ ශක්ති ප්‍රමාණය රකින්න නම් ප්‍රඥා ශික්ෂාමයි වැදගත් වෙන්නේ ඊගාද සමාධි ශික්ෂාවයි වැදගත් වෙන්නේ ඊගාද සීල ශික්ෂාවයි කියලා හරියට දැනගන්න ඕනේ ඒ නිසා මොනවා හරි කමන්නෑ කරනවා කියලා කරන්නේ කියොත් අපි දැනනොදැන ගිහිල්ලා මේක අනාගත වෙනවා නිසා මේ කොටාෂය ගැන හුඟක් විස්තර කතා කරන්න පුළුවන්. කතා කරන හුඟක් වටිනවා. හැබැයි හුඟක් සිත්‍රි දෙනවා. ඒ වගේම හුඟක් හැන්දුකකින් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ අතුආවේ මේක ඉච්ඡර විස්තර සපයන්නේ. සූත්‍ර දිහා බලනකොට මේ පෙන්වන්න හදන දර්ශනය මේ පෙන්වන්න හදන ක්‍රමයෙන් බැලුවොත් සරුවචනාසිකේ තියෙන සරුවචන ගුණයේ මේ වාක්‍ය හමාර කරන ගුණාංශ පෙන්වනවා මෙන්න මේ යත්තන්ගේ පටන් ගන්නවා මට පේනවා මැද මට පේනවා අග මට පේනවා ඒ නිසා මට මට මේ යත්තෝ පිළිබඳව කවදාකවත් තරහක්වත් හීන භාවයක් අත්පත් වෙන්නේ මට මේ යත්තෝ වෙන වෙනට වඩා මම උසස් කියලා මට හිතෙන්නේ නැහැ මෙයාටම Taman අහුවෙච්ච දේ උසස් කියලා දඟල් නිසා මේ අමාරුක වැටලා තියෙන්නේ. මට මේ දඟලන නැත්තන්ගෙත් මුල මතක පේනවා. නමුත් කවදාකවත් මම මේකේ නම්බුවක් ගන්නෙ නැති නිසා මම දැනටම මම ලබාගත් ඥාණයෙන් මම විනිර්මුක්තයි. මෙන්න මේකයි තථාගත ගුණය. යම් කිසි කෙනෙක් තථාගතනාගේ ගුණ කියනවා නම් මෙන්න මේකයි කිය යුත්තේ. මොනෝතෙන්දයි අපි හැම වාක්‍යයක් අවසානයේදීම පරිච්ඡේදයක් අවසානයේදී සරුවත්සන්සේ පාටි ගෙනල්ලා අතාරින්නේ. අනේ මේ සරුවත්සන්සේ සතුම් මරන්නේ නැහැ කියන එකවත් හොරකම් කරන්නේ නැහැ කියන එකවත් කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියන එකවත් නෙවෙයි. ඒක නිකන් වතුරේ තෙත ගතිය තියෙනවා වගේ කතාවක්. මේකේම නෙවෙයි මේක ලේසි නෑ. මේකට එන්නත් මේක තේරුම් ගන්නත් අඩු ගන්න සමාධියක් හරි ගිහිල්ලා තියෙනවා. ඒක නිවලා හරිගේ සමාධියකින් කොච්චර පැටලෙන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න. එතෙන් ගියාට පස්සේ තණ්හාවෙන් පැටලෙන්න පුළුවන්, මානෙන් පැටලෙන්න පුළුවන්, ධිට්ඨියෙන් පැටලෙන්න පුළුවන්. මේ කතා කරන්නේ ධිට්ඨියෙන් පැටලෙන හැටි. මානෙ පිළිබඳ වෙනම කතාවක් තියෙනවා. තණ්හා විනෝද වෙනම කතාවක් තියෙනවා. මේ දික්කේ පැත්තෙන් හරි බලපුවහම පේනවා භාවනා නොකර ඉන්නේ කොහොඳයි වාගේ. ඔය පැටලෙන්න දෙයක් නැහැ. ඒකට මේ කුබ්බේ නිවාසානුස්සතියක් නැහැ. ඔය ඉන්දියෙන් කම්බ කරන කාලේ හිටපුවම ඔය පැටලවිල්ලක් එන්නේ නැහැ. ඔව් ඒක නෙවෙයි සරුවට අදහස. සරුවචනද කියන පුළුවන් තරම් බණ භාවනා කරන්ද ඒ කරලා මේ සරුවචනාංශයෙන් පෙන්වන ළඟ ඉපදිකයක්. දියේ නැත්තම් මේ සාමාන්‍ය කුංචි බැක්කයක් කරන වැඩ කරන මනුස්සයා 230 කරන්ට් එකත් එක්ක වැඩ කරන්න ගියාම ටිකක් අනුසුදුදායකයි. ඊට පස්සේ 11000 33000 කරන්ට් යනවනම් පරිණා කර්මා කරලා මේ විද්‍යුත් පිළිබඳ ටිකක් අදාරලා දුරට එක වැඩ කරනවා. එහෙම නැත්නම් ආදාහනයත් එක තැනම සිද්ධ වෙන වැරද්දක් එක්ක. ඉතින් ඒක නිසා පුංචි කරන්ට් එකට වැඩි ලොකු කරන්ට් එක හොඳයි. හැබැයි ඒක විද්‍යුත් ගැන දැනගන්න. ඒ වගේ තමයි මේ භාවනා කරන්න යන කෙනා කියලා කියන්නේ ශාසනයේ අත්‍යන්ත සම්බන්ධතාවයක් ඇති කරගන්න කෙනා. කාය ජීවිත নিরপেক্ষව කටයුතු කරන එකනා. එතකොට දැනගන්න ඕනේ සරුවච්චන් ආදිගේ සරුවච්චන් ගුණේ සතහාගුණේ කියලා කියන්නේ මොකක්ද? පුතග්ජනකේ තියෙන පුතක්ුණේ කියලා කියන්නේ මොකක්ද? මේ දෙකම කෙලෙස් මිස පුද්ගලයෝ නෙවෙයි. සරුවච්චන් ආදි කියලා කියන්නේ කෙලෙස් නැතිකම. පුතග්ජනයා මේ නටන නාටකම ඔහුගේ දෝෂයක් නෙවෙයි. ඒ කෙලෙස් ස්වභාවය තුන්වන්සේ සරුවච්චන් ආසි මුලමදාග දාසිනවා. දැක්කට කවදාකවත් පුතග්ජනයා අඹනදකින් කියන්නේ නැහැ. මම තථාගතයි මම ඉන්නේ නැහැ කියන්නේ නැහැ. උන්වහන්සේට මේ දෙකම වෙන්වලා ඉන්න පුළුවන් නිසා තථා භාවයක් තියෙනවා. ඒක නිසා සර්වචනාන්ත විස්තර කරනවා මම පළමෙන් උපන්නා කියන පද ඇතිකර ගන්නවා වූ මේ අදහස නිසා මගේ මනෝපරිධියක් නිසා මෙවුවා සිදු වෙනවා කියලා යම් කෙනෙකුට හිතුණා නම් අපි තේරුම් ගන්න ඕනේ අපේ පද්ධතිය පුරා මේ ඒකච්ඡ සස්ත්‍ත ඒකච්ඡ සස්ත්‍ත කියන පිළිකාව තියෙනවා. පිළිලෙතියි. ඒක අපි ඔක්කොම සංගාණන්ගේ වැලි කලාවක තියෙන වැලියට වාගේ. මහමෝධයේ තියෙන වතුර බිඳුව වාගේ ඉන්න පුළුවන් නම් අපිට මේ එකකටවත් ඉස්සර නිර්මාණ වාදයක් ඕනේ නැහැ. ඒක සිදුවෙන දේ මේකට කියනවා ඒවං ධම්මතා ණය. මේ තමයි ධර්මතාවය. ඕක අපි නිරීක්ෂණය කරන පමණයි. අපි එහෙම නැත්නම් ඒකට සාක්ෂි වෙනවා පමණයි. මේ මම කරන දෙයක්වත් මට කරන දෙයක්වත් නෙමෙයි මේ ධර්මතාවය කියලා දන්නවනේ කවදාකවත් අහේතුක දිට්ඨියකට හෝ විෂම හේතුක දිට්ඨියකට මේ හේතුවක් නැතුව දේවල් ලෝකෙ සිද්ධ වෙනවා ඕන දෙයකින් ඕන දෙයක් වෙන්න පුළුවන් කියලා ගන්න විසම හේතුක දිට්ඨි දෙකට වැටෙනවා. නියත ගතික වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා පිළිබඳව දැනගෙන හිතියොත් තේරෙනවා මේ මූල ධර්මෙට ගියාට පස්සේ කවදාවත් මේ කන්නාඩිය වෙන කාගවත් මූණට නම් අල්ලන්න එපා. තමන්ගේම මූණට අල්ලගෙන තමන් හැබැයි තේරුම් ගන්න මහ බුදුමුදුරයක් තියෙනවා අනුන්ගේ දෝෂයකට ලක් කරපු ගමන් ටක් ගන්නකොට තේරෙනවා. ඒක නම් නෙවෙයි හැබැයි හොඳ ක්‍රමය. හොඳ ක්‍රමේ තමන්ගේම වැරද්දක් දැක ගන්න මේක හේතු කරගන්න පුළුවන් නම් ප්‍රගමනයක් තියෙනවා. අනුන්ගේ වැරද්දක් කරන්න ගත්තොත් තුන්වෙනි කාරණාවට එනවා අපි. එතෙන් නෑ ඉතින් යන්නේ. ඒක නිසා මේක තමන්ගේම මූණ බලා ගන්න කණ්ණාඩියක් මිස අනුන්ගේ මූණ බලන කණ්ණාඩියක් කරගත්තොත් පාදේ යහපත පැටේ. දෙවෙනි කාරණාවේ සරුවන්දන සඳහන් කරන මේ හරිය ලස්සනයි මේ කියපු කතාව අද ඔය ලෝකයේ යන ගුවන් විදුලි සාකච්ඡාවලටයි මෙවටයි හොඳට මට අරලා පෙන්නලා දෙනවනම් ෂෝක් එකට කියන්න පුළුවන් අපරාධනේ කරු වේදී වල ගත කරන පැය ගණන් මේ පටන් ගන්න මීයා දන්නෙත් නෑ අග මීයා දන්නෙත් නෑ ඔක්කොම අර එකම නරාවලේ පටලවලා කරගෙන යනවා දෙවෙනි කතාව කියන්නේ සංසිද්ධික්කවේ ඒකේ බොම්තෝ සමනක් බ්‍රාහ්මණ මොහොම ගදගත් සමනක් බ්‍රාහ්මණයින්ද වෙන තවත් පැටලවිල්ල තමයි සංසිද්ධික්කවේ චිත්තාපදෝසිකා නාම දේවා කොහොම ලස්සන කතාවක් කියනවා දිවි ලෝකේ ඉන්නවලු දේවනිකායක් සිද්ධාපදෝතිකා. ඒගොල්ලෝ තේ අතිවේලං හස්ස සීඩාර සීඩා රති ධම්මා සමාපන්නා විහෙරතේ. ඒගොල්ලෝ මේ දිවි ලෝකේ ගිහිල්ලා මේ හම් වෙච්චි සංభాෂණේ නිසා දිව්‍ය සම්පත්‍ති නිසා අතිවේලක් වේලා වික්මවලා හස්ස කීඩා රති ධම්මා සමාපන්නා විහෙරත. හර්ෂ ක්‍රීඩාවේ රතියේ යෙදලා ගත කරනවා. අට කතා කතාවක් කියනවා එක පිළිගන්නවද නැද්ද කියලා දන්නේ මේ කියන්නේ මෛත්‍රුණ ධර්මයේ සහ මේ අනෙකුත් ක්‍රීඩා කියලා සඳහන් කරන්නේ. ඒක දෙවියන්හන්දරත් මෛත්‍රුණ ක්‍රීඩාව තියෙනවා වාගේ අතුවාවේ හැටි. නමුත් කියලා තියෙන දිවි ලෝකේ උප්පත්ති සිද්ධ වෙන්නේ මේ අහම්බෙන් කියන්නේ. මෞපිය සංකල්පය නෙමෙයි ඒක. නමුත් මේකෙදි මේ සිද්ධාපදෝතිකා කියන දෙවියන් වහන්සේලාගේ තියෙන මේ හස්සකීද හර්ෂකීද විස්තර කළා කියන්නේ ඒගොල්ලෝ කරන්නා වූ මෙවුන් නම් තේව නිසා කායික වාචික ක්‍රීඩාවන් කියලා සඳහන් කරනවා. මේ ක්‍රීඩාවන් නිසා මේගොල්ල කෑම නොගෙන කාම සේවනයේ සහ කායික වාචික ක්‍රීඩාවේදීම නිසා මේගොල්ලන්ගේ හිත නැත්තම් සති ධර්මය ගැළවිලා ගියාට පස්සේ ඉඳපු ගමන් ඔළුව පල්ලෙහාට යන කඳ උඩ තියාගෙන හෙලකින් බල්ලකට දැකටෙන්නවා ආගේ වාගේ අර කිද්දාපදෝෂිකා දිව්‍ය ලෝකයෙන් චුත ඔය වගේම එකක් තමයි සිද්ධ වෙන්නේ මේ භාවනා කරනකොට අරමුණ සිව් වේගෙන එක පාට ගැටල වැටේ. මොකද්ද ක්‍රීඩාවකට අපි හිත යනවා අපි දන්නේ නැහැ. ඒක පාට එතකොට අපි ගැස්සিলা ඔළුවත් හැලිලා සහලවල අවදි වෙනකොට විතරක් අපිට තේරෙනවා ඊට පොට්ටකට කලින් අපේ සතිය ගිලෙලා තියෙනවා කියලා. අන්න ඒ වගේ මේකත් මේ ඒක මේ සම්බන්ධ කරන්නේ මම අනියමෙන් මේ කට්ටියට ඇති වෙනවා ඒ ආස්ස කීඩා රති ධම්මා සමාපන්නා විහෙරති කියන මේ දුර්වල භාවය නිසා සති මුස්සති සතිය ලූටන දෙසලා යනවා සතිය සම්මෝසා තේ දේවා සම්මා කායා ඡවන්ති සතිය ගැලවිච්ච ගමන්ම ඒගොල්ල පෝරකේ ලෑල් අයින් කරුවාට පස්සේ හදගෙන වැටලා බෙල්ලේ වල පෙන්නාසේ ඒගොල්ල සම්පූර්ණ දිවි ලෝකෙන් චුත වීමක් ඇති වෙනවා. ඉන්නේ චුත වෙන දෙවියෝ සමහර විතාවක කදාචි කරාචි ලෝකේ යම් දවසක ඇවිල්ලා මනුස්ස ලෝකේ උප්පත්ති ලැබෙන ඊගේ අතරලා කතාවක් ඇඳලා මේ තේරවුල් බාල භාවනා කරේ. ඒවලු සාතපමන්වාය ප්‍රධානමන්වාය අනුയോഗමන්වාය අප්‍රමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය කියන විදිහේ ලොකු ජීවිත පරිත්‍යාගය. ලොකු කාය පරිත්‍යාගයෙන් භාවනා කළොත් ඒගොල්ලන්ට ශ්‍රේෂ්ඨ සමාධියක් ලැබෙනවා. අන්නේ සමාධිය හරියට යොදවලා මේගොල්ලෝ කුබ්බේ නිවාසානුසුත් ඥානෙ ලබල එක ආත්මයක් ඉස්සරහට දැක්කේ. එක ආත්මයක් දැක්කට පස්සේ ඒගොල්ලෝ ප්‍රකාශයක් කරනවා මම මේ ඇත්ත කියන්නේ භාවනා කරලා කියන්නේ අත්දකලා කියන්නේ පුළුවන් නම් කරලා බලන්න බොරුද කියන්නේ කියලා ඒ කාන්තෙම මම දන්න දෙයක් කියන්නේ මම හිතිය යම් තැනක අන්නේකේ ඉන්නවා මෙන්න මේ විදිහට හස්ස සීදා රති සම්මා සමාදාන විරහිත දිරෝලාවක් ඒගොල්ලෝ කවදාකවත් මේ කාමසේවණයේ සහ වැරදි කතාවල ජීවත් වෙන්නේ නැහැ. වේලාවට ආහාර ගන්නවා, සති සම්පජඤ්ඤයෙන් ගත කරනවා. අන්න ඒ දේ ගොල්ල සදාකාලිකයි. මට උනේ මම මේ රති ක්‍රීඩාව නැත්නම් හස්ත ක්‍රීඩාවේ රතියේ ඕනෑමට වැඩි කල් ගත කරපු නිසා මට කැම ගැනීම අමතක වුණා. මගේ සතිය දිලිහුණා. මම චුත වුණා. ඒ නිසා මම අසත්සත වූ ඒ වගේම මැරෙනසලු දීර්ඝායස නොවන්නා වූ තත්ත්වයකටපත් වුණා. හැබැයි එහෙම නොවන ජීවිකුණක් ඉන්නවා ඒගොල්ලෝ සස්වතයි. මම වැටුනේ අසස්වත කොටලට ඒක නිසා මම වැරදිලා හරි මනුස්ස ලෝකේ තාම මම හරියට බණ භාවනා කරා. මගේ සමාධිය හරි ගියා මම රූපේනිවාරංශ ඥානෙ ලැබුවා. ලැබලා මේ කතා කරන්නේ නිසා ලෝකේ තියෙන ඒකාන්තම සත්‍යත දේව කොටාසයක් ඉන්නවා. අසත්‍යත දේව කොටාසයක් ඉන්නවා. මම වැටෙන්නේ අසත්‍යත කොටාසෙ උඹලා අපි ඔක්කොම ඉන්නේ අසත්‍යත කොටාසෙ නිතර මැරෙන පාව මෙවලේ. නමුත් දෙවෙනි කායක් ඉන්නවා මේ කිද්දාපදෝසික නොවන්නා වූ. ඒගොල්ලෝ සත්‍යතයි. ඉතින් මේ මනසයා කියන දේ ඇත්තනේ. ජීවිත පරිත්‍යාග කරන භාවනාවට විශාල පිරිසක් මේ ලනුව කරා. ඊට පස්සේ ඉතින් ආය මොන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගැලෙවට ගලවන්න බෑ. ඒකට හොඳටම පිළිගන්නවා. ඒකාන්තයෙන් මේ සස්ත්‍ව දේව කොටසක් නේ ඒවල සිද්ධාපදෝසික නෙවෙයි. ඒගොල්ලෝ වෙලාවට කෑම ගන්නවා, නානෝ කරනවා, ඒකල හරියට භාවනා කරන විපස්සනා කරනවා කරනවා. එහෙම නැත්නම් මේ කාම කීඩා වේසා කායික වාචික කීඩාවල යෙදීන්නේ නැත්තො කෑම නොගැනීම නිසා හෝ දුර්වල කම් නිසා සති සම්මෝසාවට වැටුණොත් ඒකල චුත වෙනවා. අරගොල්ල අච්චුත. ඔන්නෝක දෙකයි. ඔක තමයි දෙවෙනි කොටාසේ මේගොල්ලෝ රතිය ආශාව නිසා දිවි ලෝකේ දිව්‍ය සම්පත්‍ය අකාලේ වනත ගන්න කච්චේ. තුන්වෙනි කොටාසයකට යනවා ඒගොල්ලෝ කියන්නේ මනෝපදෝෂිකා දේවා කියලා. මේගොල්ලෝ ද්වේෂය සහ පටිඝය මුල් කරගත්ත නිසා අතිවේලං අඤ්ඤමඤ්ඤං උද්ධාපෙන්ති. එකිනෙකා වෛරයෙන් බලන කට්ටිය. මොන දේ කරත් කරන්නේ. මොන දේ කරත් හරහට හිටින්නේ. අන්නේ වෙලා අතිවේලං අඤ්ඤමඤ්ඤං උත්හා උද්ධාපන જાතියට ගියාම ඒ පුද්ගලයාගේ මානසික ක්‍රමතය සහ කායික ක්‍රමතය බලකන්න බැරි දෙයක් කියලා හරවත් තමයි තියෙන්නේ. හැම දෙයකම නරක දකින මනුස්සයාට නිතරම කායික ක්‍රමතයක් ඇති වෙනවා. කය ක්ලාන්ත ගති පහල කරනවා. මානසික ක්‍රමතයක් ඇති කරනවා. මනස ක්ලාන්ත ගති පහල කරනවා. අන්නේම කට්ටියට ඉඳපු ගමන් ඒ කායිකව මේ සතියේ මුසන ගතියක්. සතිය නැති වෙන ගතිය කියලා ඒක පාට දිවි ලෝකෙට සුත වෙන්න වෙනවා. ඒක මනෝපදෝෂික. දෝෂිකේ වගේ කතාවක් නම් තියෙන්නේ හොඳ රස කෑමක් වගේ කියලා බලනකොට මේ දෝෂි නෙවෙයි මෙතන කතා කරන්නේ පදෝෂික. මනෝපදෝෂික එකිනෙකාගේ වැරදි දක ගන්නාසුළු බැල්මෙන් ගත කරන ඇත්තන්ට ඒ යති වෙන්නා වූ කායික ක්‍රමතේ සහ මානසික ක්‍රමතේ නිසා ඒගොල්ලන්ගේ සතිය ඔලොමල වෙනකොට එහෙම වෙනකොට ඒගොල්ලන්ට දිව්‍ය ලෝකේ වහන්න බැරුව යනකොට චුත වෙනවා. යම් කිසි කෙනෙක් එහෙම චුත වෙච්ච කෙනෙක් මේ මනස ලෝකෙට ඇවිල්ලා ඔන්න කතාවක් කරනවා තේරවල් බාලට ඇවිදිනවා. පැවිදි වෙලා අර කියන විදිහට ආතප්පමන්වාය, පධානමන්වාය, අනුയോഗමන්වාය, අප්‍රමාදමන්වාය, සම්මා මනසිකාරමන්වාය හොඳට භාවනා කරලා හොඳ රූප ආයතන ධ්‍යානයක් උපදවනවා. උපදවලා ඒ අතෝ පළවෙනි ආත්මේ ලක්ෂණ. දැකලා කියනවා මම දැක්ක දේ කියන්නේ වෙච්ච දේ කියන්නේ ඇත්තමයි කියන්න පුළුවන් නම් කරලා බල බලන්න මෙන්න මේම දිවි ලෝකේ ඉන්නකොට තියෙනවා තත්ත්වය මෙන්න මනෝපදෝෂික නොවන්නා වූ දේව කොටාසයක් කියලා. ඒගොල්ල අන්‍යමඤ්ඤම් පිය චක්කුම් ඕලෝකෙන්ති. එකිනෙකා ප්‍රිය එහෙම බලා ගන්න. කාර්යවත් වැරද්දක් දකින්න ලෝකේ තියෙන හොඳ පැත්ත බලමින් ජීවත් වෙන නිසා ඒගොල්ලෝ කවදාකවත් කායික ක්‍රමයකට හෝ මානසික ක්‍රමයකටපත් වෙන්නේ සති සම්මෝධාවකටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සදාකාලිකවම ජීවිතය ගත කරනවා මට උනේ මම අඤ්ඤමඤ්ඤ උද්ධාපේති. අඤ්ඤමඤ්ඤ උපනිඝායන්ති කියන වැරද්දට අහු වුණා. මම හැම දෙයකම වැරදි දකින්න ගියා. ඒ වැරද්ද දකින්න යාම නිසා මගේ කායික ක්‍රමයේ නිසා මානසික ක්‍රමයේ ආව සති සම්මෝධාව ආව මම ජීවිතෝකින් චුත වුණා. නමුත් ඊට පස්සේ මම මනුෂ්‍ය ලෝකයල බණ භාවනා කරලා දැකලා ඉන්නේ කියන්නේ ඇත්තයි මේ කියන්නේ මෙහෙම නොවෙනවනම් සත්‍යත භාවයේ ඉන්න පුළුවන් මම මේ විදිහට කරකෙන්න පටන් ගත්තේ වැරදි නිසා කියලා මේ කියන ධර්මයේ ගොඩනේ කහනවා අහපු කට්ටිය දෙකොල්ලම පටලවා මේක තමයි තුන්වෙනි අහුවෙන අහුවිල්ල හැබැයි සෑහෙනකට භාවනා කරපු කෙනෙක් තමයි මේකට අහුවෙන්නේ නැමතන් ඒ භාවනා කරපු කෙනෙක් අදහන කෙනෙක් තමයි මේක අහුවෙන්නේ. මම දක්වන වැරද්ද විපස්සනාවෙන්තර සමතියේ තියෙන භයානකකමයි මේ පේන්නේ. හම්බෙච්ච වෙලාවේදී මේ මාතෘකා ඉවර කරන්න ඕන නිසා මම ඊගාව එක ගන්නවා පස්සේ හතරවෙනි ගැටේ හතරවෙනි බොරුවල හතරවෙනි පුදුව ඒකදී හරුවටන සඳහන් වෙනවා සම්හාර තක්කේ මීමන්සී කච්චයක් කියන හුදෝ තක්ක ඥානත විමර්ශන නුවණක් ඇති දාර්ශනිකෝ ඒගොල්ලෝ බල භාවනා කරන්නේ මේ ලෝකෙ දිහා බලලා ඒගොල්ලෝ ඒකාන්තයෙන්ම විස්තර කරලා දෙනවා තර්කේ නිසා විමර්ශනා නුවණේ. ඒගොල්ලෝ කියනවා මේ ඇහ කන දිවනාසය කය මන කියන තුනෙන් පහෙන් හයෙන් ඇහ කන නාසය දිව කය කියන මේ පහම අනිත්‍යයි. ඒව දුක්ඛයි ඒව අනාත්මයි නමුත් විඥානය නම් සත්‍යයි. විඥානය සත්‍යයි. අනින්ජ ප්‍රතිපද විඥානය කියන විශාල සැපක් ලැබෙනවා. ධ්‍යාන සුඛයක් ලැබෙනවා. ඒකට ධිට ධම්ම සුඛ විහරණය කියලා කියනවා. ඒක නිසා උඹලා තේරුම් අරගනින්න හොඳට හොයලා බලපල්ලා සමත භාවනා කරලා ධ්‍යානයකට ගියොත් නැත්නම් අනිත්‍ය ප්‍රතිපද විඥාණයට ගියාම ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මනසින් එන සේරම අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඒකාන්තයෙන් පැහැදිලි. හැබැයි විඥාණය කියලා යමක් තියෙනවා නම් මනෝ කියලා යමක් තියෙනවා නම් චිත්ත කියලා යමක් තියෙනවා නම් ඒක නම් සසතයි. ආනේ සස්වත භාවයේ සස්වත වශයෙන් අනිත්‍ය අසස්වත භාවය බලන්න කියලා කිව්වට පස්සේ මේ භාවනා කළ බැලුවොත් ඇත්තටම ඇත්තම තමයි. සමථයට කියලා බැලුවොත් ඒ සමථ ධ්‍යානය හොඳට කල්පවතින දෙයක්. හැබැයි ඒකට චිත්ත පවණයි පවතින්න ඕනේ. ඇහැකන ජීවනාශය කයමන කියනෝයි විනේ මුත් වෙන්න. අනින්ද ප්‍රතිබද්ධ විඥාණයට යන්න ඕනේ. එතකොට ඉඳනවා අනින්ද ප්‍රතිබද්ධ විඥාණය සත්‍යතයි, ඉන්ද්‍රී ප්‍රතිබද්ධ විඥාණය අසත්‍යතයි. මේකට ගියාමත් අහු වෙනවා. මේ අහු වුණාට පස්සේ මේ පුද්ගලයා මේ කියන විදිහට ඒකච්ඡන් සස්සත ඒකච්ඡ අසස්සතික කියන ලෝකයේ කොටහක් සස්සතයි කොටහක් අසස්සතයි කියන තත්ත්වයට වැටෙනවා. ඒ නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් බලනවා මනෝකාය. නැත්නම් ඔකට කියන කෝෂ කියලා කියනවා. අභ්‍යන්තර තියෙන මේ විඥාන කෝෂයේ සස්සතයි ඉන් පිටත තියෙන කෝෂ ටික. දැන් රතුණු විදිය පුදු ගහන පුදු ගහනක පිට පිට තියෙන පොදු తాවකාලිකයි මැද හරයක් තියෙනවා ඒක නම් සාස්ෘතයි කියලා කියනවා වගේ වටින් වටින් තියෙන කෝර නෙවෙයි අතුලේ කෝරේ සාස්ෘතයි කියලා ගන්න. මෙන්න මේ හතරෙන්ම දෙද්ද වෙන්නේ ඒකත් යන සාස්ෘත ඒකත් යන අසස්ෘත තත්ත්වය. අන්නේ தත්ත්වයටපත් වුණාට පස්සේ මේ මනස වැටෙන ජාලයට කියන භ්‍රමජාලය කියලා මෙන්න මේ භ්‍රමජාලය දකින්නයි බුදුහාමුදුර ලෝකේ පහළ වෙන්නේ. උන්වහන්සේගේ ප්‍රධාන කෘත්‍යය තමයි මේ භ්‍රමජාලය දැකලා භ්‍රමජාලයෙන් ගැලවීම පිළිබඳ කටයුතු කරන එක. ඒ නිසා උන්වහන්සේ සතුන් මරන්න කියන නෙවෙයි ලෝකෙට එකතු වෙන්නේ. හොරකම් නොකර ඉන්න නෙවෙයි. කාම මිත්‍යාචාර නොකර ඉන්න නෙවෙයි. එහෙම නැත්නම් පෙරවි ජීවන රටාවෙන් ගැලවෙන්න නෙවෙයි. ඒ වගේම සරුවත්යන්ගේ මේ මිනිස්යන්ට පවෙන් ගලවන්නත් නෙවෙයි ලෝකෙට ඉපදුනේ. පස්පව රක්වන්න නෙවෙයි කරවන්න හෝ සිල් රක්වන්න නෙවෙයි. උන්වහන්සේ කියන්නේ පස්පව වලින් වෙන් වෙලා සමාජයක පිළිල සමාජය හරියට පස්සෙත් මේගොල්ලෝ අහුවෙන අහුවෙලක් තියෙනවා. අන්න ඒක ගලවන්න නම් මේ සර්වඥතා ඥානය අවශ්‍යයි. මට අන්නේ ඥානය කියන මම මුලමඳාක දකිනවා. ඒ නිසා මට පේනවා මේ බාගෙට තැම්පිච්ච అలවල කුණු වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා යෝගාවචරින්ද මේකේ තියෙන අදාළ භාවයේ ප්‍රස්තාව කරන නැත්තන් වැඩි බොහෝම වැඩි. ඒ නිසා යෝගාවචරය මේකන් ගියාට පස්සේ කැඳිලල බේරනවා. කිස් ගහක් වෙන් කළ බලන්න හැමදම බලන්න මගේ සීලය අධි සීලයක් වඩපත් වෙනවද? මගේ චිත්ත භාවන අධි චිත්ත භාවනාවක් වඩපත් වෙනවද? මගේ ප්‍රඥා භාවන අධි ප්‍රඥා භාවනාවක්පත් වෙන්නේ නැත්නම් ඉතින් දෙවියන්ගේ පිට තමයි බුද්ධන්ගේ සරණක් නැහැ. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ මේ සූත්‍ර වගේ දේවල් කියනකොට හොඳට අර ත්‍රිවිධ ශික්ෂාවේ පිළිලා යම් ප්‍රමාණයක සාර්ථක භාවයක් ඇති වෙච්ච කෙනාට නම් බුදුහාමුදුරන්ගේ ගැඹුර ධර්මයේ ගැඹුර සංඛ්‍යාවේ ගැඹුර නැත්නම් භ්‍රමජාලේ තේරෙනවා එහෙම නැත්නම් මේ සූත්‍ර කියවන්නේ නැති කොහොමද මොකද මම ගාකලාට එක එක පැති වලට වර්ධවලා තේරුම් ගන්න පුළුවන් මම මගේ උත්සාහ කරේ දන්න ප්‍රමාණයේ විපස්සනාට මූලික කරගෙන ඉදිරිපත් කරන්නයි අහන ඇත්තොත් සීබුද්ධියෙන් අහනවා නම් මම හිතනවා හදා බෙදා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව තම තමන් පැටලී තියෙන මේ භ්‍රමජාල කොටස් ගලවා දැමීමේ කරගෙන යන ආ වූ සීලය සමාධි ප්‍රඥා වැඩපිළිවෙල අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා භාවනාවක් බාරපත් කරගන්න හැම චිත්තක්ෂණයෙම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිද ධර්ම දේශනාව මම මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සීල දිනාටම දැනසිමුලා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.